ශාසනාව අද දේශකයන්න් වහන්සේ තෙලවල ශ්‍රී ස්වර්ණමාලී මහා විහාරාධිපති ශ්‍රී දේවානන්ද ධම්මකුසල වංශාලංකාර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය චන්දකීර්ති ශ්‍රී ශාස්ත්‍රවේදී මහෝපාද්‍ය අග්ගමහා පඬිත අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය අම්බලංගොඩ ශ්‍රී සුමංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ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 अकालचारी होति अब्रह्मचारी च होति पञ्चमे विक्खवे धम्मा आयुषा कतमे पञ्च सप्पायकारी होति सप्पाये मत्तम् जानाति परिणतभोजी च होति කාලචාරී ච හෝති බ්‍රහ්මචාරී ච හෝති තී ශ්‍රද්ධාවන්ත පින්තුනි අද පවත්වන ධර්ම දේශනාව වශයෙන් මා මාතෘකා වශයෙන් තබා ගත්තේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයෙහි දැක්වෙන එක්තරා සූත්‍ර දේශනාවක්. පඨම ආයුෂ සූත්‍රය. මා මේ සූත්‍රය තෝරාගත්තේ අද ධර්ම දේශනාව සඳහා කාලීන වශයෙන් ගිහි පැවිදි හැම දිනාටම එක හා සමානව ප්‍රයෝජනවත් වන දේශනාවක් නිසා බුද්ධ දේශනාව හැම දිනාටම එක වගේම ප්‍රයෝජනවත් ඒ උනත් කාලීන වශයෙන් මේ සූත්‍ර දේශනාවෙන් දැක්වෙන කරුණු ගිහිපැද්දි හැම දිනාගේම හදවතට වදින ඒ වගේම දියුණුව සලසා දෙන වැදගත් කරුණු පහක් කියා දෙන සූත්‍ර දේශනාවක් නිසා මම හිතුවා මේ අවස්ථාවේදී මේ සූත්‍රයේ මාතෘකාව වශයෙන් තබා ගන්න ඕන කියලා. මේ සූත්‍රයෙන් දැක් වෙන කරුණු පහක් තියෙනවා. අවශ්‍ය පිරිහෙන කරුණු. අවශ්‍ය පිරිහෙන කරුණු පහයි අවශ්‍ය වැඩෙන කරුණු පහයි. අපි හැමදෙනාම කැමති බොහෝ කල් ජීවත් වන්නට. සුඛී දීඝායුකෝ භව කියලා අපි හැමදෙනාටම ආශිර්වාද කරනවා. හැමදෙනාම හරි සතුටින් එක පිළිගන්නවා. හැමදෙනාම බලාපොරොත්තු පුළුවන් තරම් වර්ෂ ප්‍රමාණයක් ජීවත් වන්නට. බලන්න බුදුහාමුදුරුව අපි කෙරෙහි අනුකම්පාවෙන් මුගක් කල ජීවත් වන්නට අවශ්‍ය ආධාර වන බලපාන කරුණු පහක් දේශනා කරනවා ඒ එක්කම අවශ්‍ය පිරිහෙන අකාලයේ මැරෙන්න සිද්ධ වෙන ඒ වගේම මහා විශාල විපත්‍යයකටපත් වෙන කරුණු පහකුත් ඒ සමගම දේශනා කරනවා මම ඒකයි කල්පනා කළේ අද දවසේදී. ගිහි පැවිදි ඇත්තන්ටත් ලොකු කොට හැමදෙනාටම මේ සූත්‍ර දේශනාවෙන් ලැබෙන අවවාදයේ අනුශාසනා තමන්ගේ ජීවිතේ සකස් කරගන්න පමණක් නොවේ දිනු කරගන්නටත් උපයෝගී වෙනවා ආධාර වෙනවා මේ කරුණු පහෙන් පින්නතුනි මා කලින් ප්‍රකාශ කරන්නේ අවශ්‍ය පිරිහෙන කරුණු පහ කවරේදී කරුණු පහ පළවෙනි එක තමයි අසප්පායකාරී හොති. පළවෙනි එක. හොඳට මතක තියාගන්න අසප්පායකාරී හොති. මේ සප්පාය කියන වචනේ අපිට බොහොම පුරුදු වචනයක්. සත්ප්‍රාය වැඩ, සප්පාය වැඩ. තේරුම තමයි ගැළපෙන සුදුසු කියන තේරුම. අසප්පාය කියන වචනේ තේරුම නොගැලපෙනවා. සප්පාය කියොත් ගැළපෙනවා. අසප්පායකාරී හොති කියලා කියනවා නොගැලපෙන නුසුදුසු තමගේ ජීවිතයට අවැඩදායක අහිතවත්ත පවතින කර්ම වලට අසප්පායකාරී. යමෙකු අසප්පායකාරීව ජීවත් වෙනවා නම් ඔහුගේ ජීවිතේ ඊටාම සුළු කාලයකින් අවසන් වෙනවා කියන එක 아무තෙන් කිසිදු දෙයක් නොවේ. භික්ෂුව විසින් හෝ වේවා, ගිහියා විසින් හෝ වේවා, තමන්ට සුදුසු නැවතුම් පැවතුම්, ආහාර පාන, සිවුරු පිළිකර, ඇඳුම් පැළඳුම්, ඉරියව් ආශ්‍රයයන් සැලකිලිමත් වෙලා තමන්ට සුදුසු දේ පමණක් තෝරාගෙන ජීවත් වෙනවා නම් ඒ ඇත්තෝ අසප්පායකාරී නොමේ සප්පායකාරී. ඒ ගැන හිතන්නේ නැතුව තමන්ට නොසුදුසු ඇඳුම් පැළඳුම් නැවතුම් පැවතුම් ආහාර පාන සිවුරු පිළිකර ඔය ආදී වශයෙන් ජීවිතයේ අවශ්‍ය වන අවශ්‍ය අනවශ්‍ය දේ ජීවිතයකට අනවශ්‍ය දේ අවැඩ දේ පිරිහීමට හේතු වන දේ පවත්වනවා නම් ඒක අසප්පායකාරී. බුදුහාමුදුර අපට අවවාද කරන්නේ ඒව කරන්නට එපා. තමන්ගේ ජීවිතේට අවඩදායක දේවල් කරන්නට එපා. වරණ නතං කම්මං කතං සාදු යංකත්වා අනුතප්පති. ඒව කරන්නේ යමක් කරලා තැවෙන්න වෙනව නම් දුක් වෙන්න වෙනවා ඒව කරන්නට එපා කියලා බුදුහාමුදුර අවවාද කරනවා. හරියම කරුණාවෙන්. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි සප්පාය මත්තං නජානාති පිරිහිනෙක් කෙනා. හොඳ වුණත් සප්පාය වුණත් ඒක මාත්‍රේ දන්නේ නැහැ. මත්තං නජානාති. දැන් මාත්‍රය කියලා කියනවා ප්‍රමාණයට මාත්‍රාව කියලාත් කියනවා ප්‍රමාණය. දැන් ආයුර්වේදයේ කියන්නේ මාත්‍රාව කියලා. සප්පායේ මත්තං නජානාති. හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒ හොඳ දේ වුණත් මාත්‍රේ ප්‍රමාණය නොදැන සීමාව ඉක්මවලා ක්‍රියා කරන්න ගියොත් ඔහු පිරිනව. ආහාර පාන, සිවුරු පිළිකර, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත්, ගමන් බිමන් ඔය ආදී හැම දෙයක්ම තමන්ගේ සප්‍රාය දේවල් පාවිච්චි කරනකොට ඒක ප්‍රමාණය දැනගන්න ඕන. සීමාව ඉක්මවන්නට හොඳ නැහැ. පුරුෂයෝගේ සීමාව පුරුෂයා දැනගන්න ඕන. භික්ෂුවගේ සීමාව ඔහු දැනගන්න ඕන. ස්ත්‍රියගේ සීමාව ඒ තැනත්තිය දැනගන්න ඕන. ඒක නොදැන ක්‍රියා කරන්න ගියොත් එහෙම හැම තිස්සෙම විපත්යක් සිද්ධ වෙනවා. අද සමාජය දිහා බලනකොට පින්නතුනේ බොහොම සංවේගදායක අවස්ථාවක් සංවේගදායක කාලයක් අපේ සමාජයේ. සප්පාය කාර්ය හොති තියෙන ඒකක් තියෙනවා සප්පාය මත්වන්න ජන. තමන්ගේ පමණ දන්නේ නැහැ. අදින පරඳින දේවල් උනත් ස්ත්‍රී පුරුෂ හැම දෙනා නැවතුම් පැවතුම් මගුල් ගයක් උනත් උත්සවයක් උනත් තමන්ගේ ප්‍රමාණයට වඩා තමන්ට දරන්න පුළුවන් තරමට වඩා රටට පෙනෙන්නට සෝබනේට වේදම් කරලා ණය වෙලා අන්තිමේදී හොල්ල හොල්ලා ඉන්නවා මේවා ගිවා ගන්න කොහොමද කියලා. එයාට තේරුම් ගන්න බැරි වුණා. සප්පාය මත්තන් නජානත්. දැන් බලන්න මේ කෑම බීම හොඳයි. ඒ කෑම බීම කන්නට ගන්නට ඕන ජීවත් වෙන්නට. කෑම කනවයි කියලා හාසියරු දෙක තුනක බත් කාලා හිටියොත් මේ මිනිහා නිදා ගන්නව කිසිම වැඩක් කරගන්නට බැරි වෙනවා. බෙහෙත් හොඳයි. බෙහෙත් සප්‍රායයි. ප්‍රමාණ ඉක්මවල ගත්තොත් මේ මිනිස්සයා මරණය සිද්ධ වෙනවා. හැම දෙයක්ම පින්නතුනේ එහෙමයි. ඒකයි බුදුහාඳුරු දේශනා කරේ භෝජනම්හිච මත්තඤ්ඤ. ආහාර පාන වල කෑම ප්‍රමාණ කරගන්නට. මේ වෙලාවේදී මට පොඩි කතාවක් මතක් වුණා. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සුණක්ඛත් කියලා හාමුදුරුව කෙනෙක් හිටියා. ඒ සුණක්ඛත් හාමුදුරුව බුදුහාරොත් එක්ක ගමනක් වඩිනවා. බුදුහාර ඉදිරියෙන් වඩිනවා සුණක්කත් පස්සෙන් එනවා සුණක්කත් හාමුදුරුවෝ. කොහොම යනකොට සුණක්කත් දැක්ක ගහක් මුලක දිගන්තේක. ඒ කියන්නේ නිර්වත්ත අත්තකනමත්තාන යෝගී එදිච්ච රහතන් වහන්සේ කෙනෙක් කියලා ප්‍රකාශ කරමින් මේ ගහක් මුල ජීවත් වෙන කෝරක් හත්තිය කියන තාපසයා දැක්කා. ඇඟේ වස්ත්‍රයක් නැහැ. ළඟට තිබිච්ච දෙයක් කනවා, තිරසන්නු කනවා වගේ කටෙන් අත පාවිච්චි කරන්නේ කොණ්ඩේ වැවිලා ඇඳුමක් නැතුව කිලුටු වෙලා මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඒකයි දම්දිය ඔයගොල්ලෝ හිතේ හරියට. දැනුත් තරමක් ඉන්න ගම්බද ඉතින් අර සුණක්හත්ත කල්පනා කරනවා මේ අපේ බුදුහාමර හොඳට සිව් වඳිනවා. හොඳ විහාරයක වැඩ ඉන්නවා. දායක පිරිසක් ඉන්නවා. මෙයා මේ හොඳ රහතන් වහන්සේ කෙනෙක්. කිසිම ආශාවක් නැහැ. ඇගේ වස්ත්‍රයක් නැතුව ඉන්න මිනිස්සෙක්. මෙතන තියෙන රහත් ගුණය කියලා මේ හිතෙන් හිතන. බුදුහාරෝ දන්නවා මේ සුණක් හද නැන් චංචල වෙන පුද්ගලෙක් විත්තිය. බුදුහාරෝ පස්සෙන් එන තමන්ගේ ශ්‍රාවකයා ගැන හිතන මොකද දැන් සුණක් හත්ත හිතන. සුණක් හත්ත කියනවා ස්වාමීන් මම හිතුවයි මේ හොඳ රහතන් වහන්සේ කෙනෙක් කියලා. ගුණවත් රහතන් වහන්සේ කෙනෙක් කියලා. මොකද ඇගේ වස්ත්‍රයක් නැතුව බොහොම අල්පේච්ඡ ජීවත් වෙන කෙනෙක්. මට හිතුණා මේ බුදුහාරවන්ට හරි සංවේගයක් හටගත්තා. මේ මෝඩ මිනිහෙක් කියන කතාව කියලා. බුදුහාරෝ සුණක් හතර කියන මෝග පුරිස බුදුහාරෙන් කාටවත් ධර්ම සංවේගයෙන් ප්‍රකාශ කරන උච්චාරය මෝග පුරිස. ඔය ස්කෝරක් හත්තිය තව දවස් හතකින් මිය ගිහිල්ලා නරකාදී උපදිනවා. ඔබේ රහතන් වහන්සේ කෙනෙක් කියන එක්කෙනා දවස් හතයි ජීවත් වෙන්නේ. ඉතින් බුදුහාරව පන්සලට වැඩියා. සුණක්හත්තත් ඒ ගම පන්සලට ගියා. සුණක්හත්ත කල්පනා කළා. මේ මගේ බුදුහාමුදුරුව මෙහෙම එකක් කිව්වා. කෝරක්හත්ති හත් දවසෙන් මැරෙනවා කියලා. මම ගිහිල්ලා කෝරක්හත්තිට මේ කියන මේක බොරු කරගන්නට උන. බොරු කරොත් මට පුළුවන් බුදුහාම ළඟට ඇවිල්ලා බුදුහාන්ට කියන බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ කියාපු කතාව බොරු වෙලා තියෙනවා. අන්න කෝරක්හත්තිය තවත් ජීවත් වෙනවා කියලා. දවසකට පැන්නාම. බුදුහාමන්ට අවඥාවක් කරන්න, නින්දාවක් කරන්න. ගෞරවයෙන් නෙමෙයි මේ ශාසනය රැඳී සිටිනේ පුද්ගලයා. ඔය ජීවිතේ ගොඩාක් හිටිය පිරිස උදාහරණකාරී. ඔය චබ්බක් ගැන අපිට තේරෙනවානේ සත්තරස වර්ගයේ චබ්බක් යাদি විශාල පිරිසක්. දේවදත්තේ කණ්ඩායම. ඉතින් බුදුහාරු අර ප්‍රකාශ කරා මෙයා දැන් සුණක් කෝරක් හත්තියද කියන මේක බොරු කරන බොහොම ප්‍රවේශයෙන් ඉඳ කියනවා. සාමාන්‍යයෙන් බඩේරු උදාහරණ ප්‍රකාශ කරේ බඩේරු ගාවක් හැදෙන බැලනවා කියලා. නිකම්මත් කිව්වේ නෑ. මෙයාට බඩේරු ගායක් හැදිලා බඩේරු ගාවක් හැදිලා මෙයා මීයනවායි කියලා කිව්වේ මුලින්. සුණංකත්ත කල්පනා කරලා බඩේ ගාය හැදෙන නම් ආහාර ගන්නට ඕන. ආහාර නොගන්න හිටියොත් මැරෙන්නේ නෑ බඩේ ගායකින්. බඩගෙන ඉන්න පුළුවන් දවසකට කෙනෙකුට. කරදරයක් වෙන්නේ නෑ. ඊළඟ කිව්වා කෝරක් කප්පියට මෙන්න මෙහෙම උදාහරණ කිව්වා. තමුන්නාසේ නොකා ඉන්න දවසක්. එතකොට මරණයෙන් ගැලවෙන්න පුළුවන්. මැරෙනවා නම්. එතකොට අපිට බුදුහාරන්ට අභියෝග කරන්න පුළුවන්. ඔබ වහන්සේ බොරු කිව්වා කියලා. ඉතින් කෝලක් අත්තිය නොකා හිටිය දවස් 6ක්. බඩගිනි. හත් වෙනි දවසේ හත් වෙනි දවසේ උදේ පාන්දර එයා අධාන උපාසිකාවක් බොහොම ගරු කරන උපාසිකාව උපාසකය. හොඳ රසවත් කිරි කිරිබත් පිඟානක් හදාගෙන ඇවිල්ලා ඒ හදන කිරිබත් හදන කිතිල් දාලා මිදි පළ දාලා හොඳට හදලා රසවත් සුවඳවත් හදලා කිරිබත් පිඟානක් ටිකක් ලොකු පිළිගත් පිළිගත් කිරිබත් පිඟානක් අරගෙන ඇවිල්ලා මෙයාට පූජා කළා. බඩගින්න හිටුව මිනිහනේ කොරක් කත්තේ ටිකක් කෑ හුඟක් කෑවොත් තමයි බඩේ ගෑදෙන ටිකක් කෑවා. නෑ තව ටිකක් කන ඔහොම කියාගෙන කියාගෙන බත් ගෙනාව පිඟානම කෑවා. බඩගින්න හිටුව මිනිහා බත් පිඟාන කිරිබත් පිඟානක් කෑවා. හවස් වෙනකොට මෙයාට දිනව ගන්න බෑ. දෙපැත්තින්ම දෝරේ ගලන්න වගේ යන්න පටන් ගත්තා. හවස් වෙනකොට මරණයටපත් වුණා. දැන් බුදුහාර බැලුවා බුදුන ඕනේ දැන් මොකද කෝරක් හත්තිය වෙලා තියෙන්නේ කියලා. බුදුහාර දැක්ක කෝරක් හත්තිය මැරිලා. සුණක් හත්තර කල්පනා කළා. කතා කළා. සුණක් හත්ත මෙහෙන්. ඔබේ රහතන් වහන්සේ දැන් කොහෙද ඉන්නේ? කියලා බලන්න කොහෙ ඉන්නවද කියලා බලලා එන්න. සුණක් හත්ත කියලා ඇවිල්ලා කිව්වා ස්වාමීනි කෝරක් හත්තිය මැරිලා නෑ. ඒක තමයි කෝරක් හත්තිය කියන්නේ. නරකාදී දැන් එයා ඉන්නේ. පව් කරලා හිටිය බුරු මිත්‍යා දෘෂ්ටියක් වහගෙන හිටු මිනිස්සෙක්. මිත්‍යා දෘෂ්ටි පරමාණි වංජන මිත්‍යා දෘෂ්ටියෙන් මැරුණොත් නරකා කියන්නේ. තේරුම් ගන්න ධර්මයේ තේරුම් ගන්න කියන කෝරක් කප්පියට අවවාද කළා. ඉතින් පින්නතුනි ඒ මොකද අර සප්පායේ මත්තන්න ජානති. මාත්‍රේ දැනගත්තන කාරණාත් ඔච්චරයි. තුන්වෙනි කාරණේ තමයි පින්නතුනි අපරිණත භෝජීච හොති. බලන්න කොච්චර දුරට බුදුහාඳුර අපේ ජීවිතයේ පිනවන සලකවල්ලා තියනවද කියලා. දුක ජීවත් කරන්නට. බුදුහාර අවවාද කරන අපරිණත භෝජී වෙන්නට එපා. ඒ ආහාර අරගෙන ඒක පැසවන්නට දිරවන්න ඉස්සලා හරගන්න එපා. වෛද්‍යවරයෙක් කියන සීමා මේක. මේ බුදුහාර අපට අවසර දෙනවා. අපරිණත භෝජී හෝති පිරි අවශ්‍ය වැඩි වෙන එක කියලා නිතරම කෑම කරනවා. කෑම ගත්තා උදේට ගත්තා දිරවන්න ආයමත් කෑම කරනවා. නිතරම කෑම කරනවා දිරවන්න ලෙඩ හැදෙනවා. දොස්තර මහත්තයෝ කියන කෑම අඩු කරන්න කියලා. පුරුද්දට කෑම කාගෙන කාගෙන යන. නමුත් දියුණු වෙන එක්කන අවශ්‍ය ආරක්ෂා කරන එක්කන ප්‍රමාණිත කෑම කන්නේ. පරිණත භෝජි. ආහාර දිරුවම තමයි පැසෙව්වම තමයි නැවත වරක් ආහාර ගන්න. ඒක දියුණුවට හරිය අවශ්‍ය දෙයක්. හැබැයි පින්නොත් මෙහෙම මේ ටික කරයි කියලා නිවන් දකින්නට බෑ. බුදුහාමුදුරුවෝ නිවන් දකින්නම නේ ධර්ම දේශනා කරලා තියෙන්නේ. මෙලෝ ජීවිතය සකස් කරගන්නට. මිනිහුගේ මෙලෝ ජීවිතය සකස් නොවුනොත් නිවන් දකින්නට බෑ. ඒක ලොකු දෙයක් ඒක. ලොකු ගමනක් යන්න තියෙන එකක්. දැන් මේ කියාවු කරුණ වලින් හුඟක් කෑවයි කියලා මේ මේ නිවන් දකින්න බෑ. නොකා හිතේ නිවන් දකින්නත් බෑ. නමුත් ඒක සීලයක් බවට පත් වෙනවා. අපරිණිත භෝජි. ඊළඟට හතරවෙනි කාරණය කාලචාරීච. කාලචාරීච නොහොති. ඒ මිනිසයා හැසිරෙනකොට අවේලාවේ හැසිරෙන්නේ. දැන් බලන සිගාලවල් සූත්‍රයේ මේ මිනිසාගේ පිරිහීමට හේතු වෙන කරුණු හයක් දේශනා කළා. එතනදී බුදුහාරෝ දේශනා කරේ මොකක්ද එකක් තමයි අකාලචාරිය වන්නට එපා කිව්වා. විකාල විසිකා චර්යාන යෝගෝ. විකාල විසිකා චර්යාන යෝගෝ කියන්නේ අවේලාවේ ගම්බද හෝ නගරබද හෝ අවේලාවේ හැසිරෙන්නට එපා කිය. පිරිහීමට හේතුවක්. දැන් මේ පිරිහෙන එක්කන අවශ්‍ය කෙටි වෙන එක්කන මෙතන බුදුහාරෝ දේශනා කරනවා අකාලචාරී වෙනවලු. ඒකත් හොඳ නැහැ පිරිනව. දැන් අද උනත් පින්නතුනේ අපේ මිනිස්සු අකාලේ මේ යෑමට වර්ෂ අවශ්‍ය මේ අඩු කිර ගැනීමට හේතුවක් වෙනවා නෝ ඒ පත්තර බැලුවාම මේ ආ වේලාවේ රාත්‍රී කාලේ අර මේ ඇවිදලා මරණ බෙට ගොදුරු වෙනවා හොරකමට ගොදුරු වෙනවා මං කොල්ල කෑම වලට ගොදුරු වෙනවා නොඑක් නොඑක් විවිධ ආපත්‍ය වෙන ආපදා වලටපත් වෙනවා එහෙම නැතුව කාලචාරීව හිටියනම් ඒ කියන්නේ ආ වේලාවේ යන්නේ නැහැ ගෙදරට වෙලා ඉන්නවා කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ හතරවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි පින්නතුනේ පස්වෙනි කාරණය. ජාති කරුණු හතරක් කිව්වා. පළවෙනි එක තමයි අසප්පායකාරී වීම. දෙවෙනි එක තමයි සප්පාය මත්තන් නජානාති. හොඳ දේරුණ ප්‍රමාණු දැනීම. තුන තමයි ආහාර ගන්නකොට ඒ ආහාර දිරුවයින් පස්සේ නැවත ආහාර ගන්නයි කියන එක. හතර තමයි සුදුසු කාලය බලලා අවේලාව හැසිරෙන්නේ නැතුව ශීලාචාර විදිහට අවේලාවෙන් හැසිරෙන්නේ නැතුව ජීවත් වෙන්න කියන එක. පස්වෙනි එක පින්තුනේ බොහොම වැදගත් දෙයක්. අබ්‍රහ්මචාරී හොති. අබ්‍රහ්මචාරීච හොති. මේ ගැන හුඟා කතා කරන්න පුළුවන්කම තියෙන බුද්ධ දේශනාව අනුව. බුද්ධ දේශනාවේ පින්තුනේ මේ ස්ත්‍රී පුරුෂ සම්භෝගය පිළිබඳ අවස්ථා තුනක් දක්වනවා. කාමයේ සුවිච්ඡාචාරාක එකක් තියෙනවා. පංචශීල ගන්නකොට තුන්වෙනි ශික්ෂාපදේ කාමේෂු මිච්ඡාචාර. එයින් අදහස් කළේ කාමේෂු කියන්නේ පංචකාම සම්පත්තිය, ස්ත්‍රී සම්පත්තිය, පුරුෂ සම්පත්තිය පමණක් නොවේ. කාමේෂු බහුවචන දේශනා කරේ. කාමේෂු මිච්ඡාචාර. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම වස්තුන් කෙරෙහි වරදවලා පිළිපැදීම. මිච්ඡාචාර. පංචශීල ගන්න එක්කෙනාට ඒක තහනම්. කාමේසු කාමයන්හි මිච්ඡාචාර වැරදි දෙස හැසිරීම. පංචශීල ගන්න එක්කෙනා ඒක කරන්න හොඳ නැහැ. පංචශීල කැඩෙනවා. ඒක ඈත් වීම තමයි පංචශීල කියනකොට ඔය තුන්වෙනි අවස්ථාවට අපි සමාදන් වෙන්නේ. ඊළඟට තියෙනවා භ්‍රමචාරී ජීවිතයක්. භ්‍රමචාරී කියන්නේ බුදුහාඳුරෝ දේශනා කරනවා භ්‍රමචර්යයන් ඉති සෙත්තචර්යයන් උත්තමචර්යයන් මේ තුන විරති. ඔය විග්‍රහ කරන ආකාරය. Brahmacharyaව මොකද්ද? ශ්‍රේෂ්ඨ හැසිරීම. උතුම් හැසිරීම, මෛත්‍ර විරතිය. ඔය හැම වචනයකින්ම කියන්නේ එක අදහස. උතුම් හැසිරීම මොකද්ද? මෛත්‍ර විරතිය. ඊළ අයමත් කියන අරිය මග්ග සීලං Brahmacharya. ආර්ය මාර්ග සීලය තමයි Brahmacharya කියන්නේ. මොකක්ද ආර්ය මග්ග සීලය කියන්නේ? සෝවාන් ආදී මාර්ගඵල ලබන සීලය. ඊළඟට බෞද්ධික වශයෙන් බුදුහාරවන්ගේ බුද්ධ ධර්මයේ පිළිපදින ධර්ම මාර්ගයේ ගමන් කරන නිවන් දැකීමේ බලාපොරොත්තුෙන් ඕ කාමේශ මුච්ඡාචාර ඒ කියන පාප කර්මයෙන් වැළකීලා පස්කම් විරුද්ධ පිළිපදින්නේ නැතුව අබ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා. ගත කරනවා. කුමක්ද පින්නතුනේ අබ්‍රහ්මචාරී ජීවිතය කියන්නේ? බලකට විස්තර කරනවා පින්නතුනේ අබ්‍රහ්මචාරීති සකදාර සන්තුට්ඨතා සක සාමි සන්තුට්ඨතා අසෙත්තචරියම් කියලා බුදුහාඳුරෝ පැහැදිලි කරනවා. අබ්‍රහ්මචාරීති සකදාර සන්තුට්ඨතා සක සාමි සන්තුට්ඨතා අබ්‍රහ්මචර්යාව කියන්නේ තමන්ගේ භාර්යාවගෙන් සන්තෝෂ වෙනවා ස්වාමියා භාර්යාව තමන්ගේ ස්වාමියාගෙන් පමණක් සන්තෝෂ වෙනවා. උතුම් උත්තම ඇසරීමක් නුනත් එක්තරා ප්‍රමාණයක අර කමී කාමයේ සුමිච්ඡාචාර ජීවිතයට වඩා උසස් ජීවිතයක්. උසස් ජීවිතයක්. නමුත් එහෙම තමන්ගේ සදාර සන්තුෂ්ට සකදාර සන්තුෂ්ටතාවයෙන් යුක්ත සකසාමි සන්තුෂ්ටතාවයෙන් යුක්ත ඒ බ්‍රහ්මචාරී සීලය පොයදාට අපි ඉවත් කරනවා. ඒ නිසා තමයි සීල් ගන්නකොට අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනවා. ඒක අදහස දැන් මෙතෙක් කල එයා කරගෙන ආය අබ්‍රහ්මචාරී ජීවිතයක්. සකදාර සකසාන් සන්තුෂ්ට ජීවිතයක්. පොයිදාට අසීල සමාදන් වෙන්නේ නැත්ත, දාහේ සමාදන් වෙන්නේ නැත්ත, ඒකිනුත් ඈත් වෙනවා. බලන්න මම ශික්ෂාපදයේදී අබ්‍රහ්මචාරී අබ්‍රහ්මචාරී එකෙන් වැළකීච්ච හැටි. දැන් මේ තැනත් අබ්‍රහ්මචාරී භාවයටපත් වුණා. බ්‍රහ්මචාරී භාවයටපත් වුණා. උත්තුම් හැසිරීමටපත් වුණා. දැන් මේ අපිට මේක තවත් තේරුම් ගන්න. හොඳ කතාවක් තියෙනවා ඒත් අංගුත්තර නිකායේ. දශක නිපාතේ. මිගසාලා සූත්‍රය. මිගසාලා සූත්‍රයේ පින්නතුනේ කියවෙන ආකාරයට ආනන්ද හඳුරෝ දවසක් සවැත්නුවර නිගසාලා කියන උපාසිකාව ගෙදරට වැඩියා දානිකට. නිගසාලා හොඳ බෞද්ධ කාන්තාවක් ආනන්දහාර වැඩියාම ආනන්දහාරන්ට වැඳලා වඩා හිඳුවලා දානේ පූජා කළා. හරිම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. දාන වැළඳුම් පස්සේ මිගසාලා උපාසිකාව ආනන්ද හඳුරෙන් අහනවා ආනන්ද හඳුරුනේ මගේ තාත්තා පුරාණ. ඒ පුරාණ කියන මගේ තාත්තා බ්‍රහ්මචාරීව හිටියා. බ්‍රහ්මචාරීව කියන්නේ ස්ත්‍රී සම්භෝගයෙන් ඈත්ව හිටියා. කලින් ස්ත්‍රී සම්භෝගයේ තිබුණා ඒක තමයි මිගසාලා හැම්බුනේ දිනයක්නේ නා විවාහ ජීවිතයක් ගත කළා ඊට පස්ව මේ මෑත වහගෙන ඉඳලා හුඟක් කල්ලයා භ්‍රමචාරී ජීවිතයක් ගත කළා මුතර සීල දැක්කා. මුණවත්ව හිටියා. ඉතින් ඒ පුරාණ කියන මගේ තාත්තා මරුණයින් පස්සේ තුෂ්ඨ දිව්‍ය ලෝකේ උපන්නයි කියලා බුදුහාරෝ දේශනා කළා. හැබැයි සකදාගාම වල හිටියා. ඒකත් මතක තියාගන්න මේ මිගසාලා කියනවා මගේ තාත්තා භ්‍රමචාරී වෙඳලා සකදාගාමී ඵලයටපත් කළා. මිය ගියා බුදුහාඳුරෝ දේශනා කළා පුරාණ කියන ඔබේ තාත්තා තුෂ්ඨ දිව්‍ය ලෝකයේ උපන්නයි කියනවා. මේ සකදාගාමි කියන්නේ පින්නතුනේ මේ අතු අහලා ඇති සෝවාන් සකදාගාමි අනාගාමි අරහන. ඒ කියන මාර්ගඵල වලින් දෙවෙනි එක. සකදාගාමි වෙච්ච එකන එකවරයි උපදින්නේ. එයින් පස්සේ ඔහු නිවන් දකිනවා. කාම ලෝකේ තියෙන එකවරයි. ශක්තිමත් හොඳ ගුණවන්ත කෙනෙක් කියලායි මැරුණේ. ඊළඟට විකසාලා කියනවා දෙවෙනි වතාවට ස්වාමීනි මගේ සුළු පිය කෙනෙක් හිටියා මගේ බාප්පා කෙනෙක් හිටියා. එයාගේ නම ඉසිදත්. ඒ සුළු පියාව මගේ ඉසිදත් බාප්පා මේ ගිහිල්ලා හැබැයි ਉਹ අබ්‍රහ්මචාරීව හිටියා. තාත්තා හිටියා බ්‍රහ්මචාරීව. බාප්පා හිටියා මිරසාලාගේ අබ්‍රහ්මචාරීව. ඔහොත් හොඳට පින්දහම් කළා ගුණවත් හිටියා සිල් රැක්කා. මිය ගියන් පස්සේ එයත් තුෂ්ඨ දිව්‍ය ලෝකේ උපන්නයි කියලා බුදුහාමුදුරුවෝ අවසර දුන්නා. ස්වාමී මට මේක ප්‍රශ්නයක්. මේ ආනන්ද හඳුරන්න කියන්නේ. භ්‍රමචාරයේ උතුම්ම ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරපු මගේ තාත්තා පුරාණ. සකදාගාමී ඵලයටපත් වෙලා දුෂ්ටි දිව්‍ය ලෝකෙට ගියා. ඉතින් අරුවෙන් හිටපු. අබ්‍රහ්මචාරීව හිටපු. ඉසිදත්ත කියන මගේ සුළු පියා. එයත් සිල් දැකලා සකදාගාමී පරිණපත් වෙන ස්තුති දිවි ලෝකෙටම ගියා. දැන් මෙදෙනාගේ ජීවිතයේ දෙවිදිහක්. ඒ දෙවිදිහකින් ගත කරන මේ ජීවිත දෙකක් තියෙන මේ දෙන්න සමසමව සැප විඳින්නේ කොහොමද? මේක මට මහා ප්‍රහේලිකාවක් කියලා ආනන්දහන්ට කිව්වා. ආනන්දහාරෝ දේශනා කරනවා මිගසාල බුදුහාඳුරුවෝ දේශනා කළා තමයි. කේත් අවවාද කරලා බුදුහාඳුරුවෝ හම් වෙන්න ආනන්දහාර වැඩියා. ආනන්දහාරවන්ට මොකක් හරි ප්‍රවෘත්තියක් ලැබුණාම ආනන්දහාරෝ ගිහිල්ලා බුදුහාරන්ට කියනවා. බුදුහාඳුරන්ට මේ කිව්වහම බුදුහාඳුරෝ මේ දේශනා කරනවා. කාචානන්ද මිගසාලා. මේ මිගසාලා කියන්නේ කවුද ආනන්ද? කාචානන්ද මිගසාලා උපාසිකා මේ කා විදසාලා උපාසිකා කියන්නේ කවුරු කොහොම කෙනෙක්ද? බාලා අව්‍යත්තා අම්බකා පඤ්ඤා. බාලා අව්‍යත්තා අම්බකා අම්බක පඤ්ඤා. නූගත් බාල කියන්නේ නූගත් අවි අව්‍යත්තා. වියක්කම නැති අම්බකා යන කෙනෙක් අම්බක පඤ්ඤා යන නෝනක් තියෙන කෙනෙක්. මම කියන දෙයට එයා මොකද්ද මේ කියන කතාව? මේ බුදුහාර ආනන්දන්ට කියන්නේ මේ බුදුහාරෝ කියාව දෙකනේ ප්‍රශ්නයක් කරලා තියෙනවා මෙහෙම වෙන්නේ කොහොමද කියලා මේක ප්‍රශ්නයක් කියලා ප්‍රහෙලිකාවක් කියලා ඉතින් බුදුහාරෝ කියන කවුද මේ මිගසාර කියන කාන්තාව උපාසිකාව බොහොම බාධා වියත් ඥාන කෙනෙක් ඥාන ඕන තියෙන කෙනා අම්බක පඤ්ඤා මේ ඥාන ඕනේ කිව්වම සමහරවිට ඉතින් හිතෙන්නේ නැති මොකද මෙහෙම කියන්නේ බුදුහාරේ කියන්නේ නුවණ නැති කියන එකයි අවමානයකට නින්දාවට නොවේ සාමාන්‍යයෙන් ඉතාමතයක් තිබුණා ස්ත්‍රීන්ට පිරිමින්තර නෝනක් නැහැ කියලා ඊට පඤ්ඤා. කියන්නේ විමසිලිවත් කමක් නැතුව මේ කටතාව ඵලයෙන් මේක අහන්න කිව්වා. හිතුවේ නෑ මොකද්ද බුදුහාරෝ එහෙම කියන්නේ කියලා. ඊළඟට බුදුහාරෝ කියනවා පුරාණත් බොහොම හොඳ කෙනෙක්. විශිදත්තත් හොඳ කෙනෙක්. දෙන්නම් සකදාගම වෙච්ච එකත් ඇත්ත. මම දන්නවා පුරාණ බ්‍රහ්මචාරීව හිටියා. විශිදත්ත අබ්‍රහ්මචාරීව හිටියා. පුරාණ ජීවිතය යතින් බොහොම සෙට්ටයි, ශ්‍රේෂ්ඨයි. දෙවෙනි පන්තියේ තමයි ඉසිදත් පිළිතියේ. නමුත් දෙන්නම සිල්වත් පිළිතිය ගුණවත් පිළිතිය පව කරේ නැහැ. බ්‍රහ්මචා අබ්‍රහ්මචාරී හිතිය කියලා පව කිරීමක් නොවේ. දැන් බුදුහාරු දේශනා කරා නම් විවාහ ජීවිතයේ පාප කර්මයක් කියලා. එහෙනම් බුදුහාරු විවාහ ජීවිතයන මෙච්චර වර්ණනා කරන්න ඕනේ නෑනේ. කොතනකවත් කියන්නේ නෑ. කොයිම අවස්ථාවකවත් විවාහ වෙන්නට එපා ඒක මහා පාප කර්මයක් කියලා. බුදුහාරු දේශනා කළ විවාහ වෙන්න ගුණවත් වෙන්න. අබ්‍රහ්මචාරීව විවාහ ජීවිතය ගත කරන්න. ඒ කියන්නේ තමන්ගේ භාර්යාවෙන් පිරිමියා සන්තෝෂ වෙන්නට ඕන. භාර්යාව පිරිමියෙන් සන්තෝෂ වෙන්නට ඕන. සකදාර සන්තුෂ්ඨතා, සකසාමි සන්තුෂ්ඨතා. මේ දෙක සම්බන්ධ කරගන්න. විවාහ වෙන්නට. ගුණවත් ජීවිතයක්. ඒ ගුණවත් ජීවිතයේ බුදුහාඳුරුකෝ අවශ්‍යයි. ඒ විදිහේ ගුණවත් පිරිමියෙක් ඉන්නවා නම් සැමෙකේ දෙවියෙක්. දේවෝ අන්තාව කියන දෙවදනක්. ඒකයි දේවෝ දේවියා සත්ත්වින් සංවසති කියලා දේශනා කළ බණපදයක්. ගුණවන්ත, සිල්වන්ත. සාය පුරුෂයත් සිල්වන්ත, ගුණවන්ත බිරිඳත් තමන්ගේ සැමියාගෙන් සතුටු වෙන, තමන්ගේ බිරිඳගෙන් සතුටු වෙන. සැමියා පිරිමියෙක් ඉන්නවා නම් පුරුෂයෙක් ඉන්නවා ඒ ඇත්තෝ සාමාන්‍ය මිනිසුන්ට රහිර ඇත්තෝ දෙවිවරු ඉතින් බලන්න කොච්චර මේක සත්‍යයක්ද කියලා පින්නතු. එහෙම දෙන්නේ ඉන්න ගෙදරක දරුවෝ කොච්චර ලස්සන ජීවත් වෙනවද? හැදෙනවද? දියුණු වෙනවද? ඒ ගෙදර දෙවුලක් වගේ. දෙන්න දෙපැත්තේ යනකොට මහා අපායක්. ඒක බුදුහාර දේශනා කළා චවෝ චවය සද්දින් සංවසක. වැරදි කරන සත් තම තමන් විතරක් පමණක් සතුට වෙන ඒ සන්තුෂ්ඨතාව නැති වටපිට බලන කාමේශ මිච්ඡාචාරය යෙදෙන භාර්යාවා පිරිමියා ඉන්නවා නම් ගුණවත් කමක් නැති සිල්වත් කමක් නැති සිල්වත් කමක් ඇති වෙන්න බෑනේ මෙහෙම ජීවත් වෙනවා නම් බුදුහාරු දේශනා කළේ ඒ ඇත්තු උපමා කරලා චවෝ චවාය මලමිණිය වගේ ගඳ ගන්නවා හොඳ දෙන්න දෙවියෝ වගේ දෙවනක් වගේ සුවඳවත් වෙනවා මේ ඇත්ත ගඳ ගන්නවා බලන්න කොච්චර මේ අපේ විවාහ ජීවිතයේ බුදුහාඳුර විශ්ලේෂණය කරාද කියලා විනීත බැලුවද කියලා හරියම කරුණාවෙන් දේශනා කරන හැමෝටම කියන උඹලා දෙවියෙක් කියලා දෙවනලා බෑ. එහෙම වෙන්න නම් මේ විදිහට ජීවත් වෙන්න කියලා. උදාහරණ තවත් තැනක දේශනා කරනවා අසම්බුනන්තෝ පන බ්‍රහ්මචර්යයන්. නුඹලට බ්‍රහ්මචර්යය හැසිරෙන්න බැරි නම් පරස්සදාරං නාතික්කමෙයි. මේ බ්‍රහ්මචාරී වෙන එක බොහොම අමාරු දෙයක්. අසම්බුනන්තෝ පන බ්‍රහ්මචර්යයන්. බ්‍රහ්මචාරී සම්පූර්ණයේ මෛතුන විරතියේදීලා විවාහ සම්පත්තියෙන් ඈතට ජීවත් වෙන්න බැරි නම් ඒක කරන්න පුළුවන් නම් හොඳයි. බැරි නම් පරස්සදාරා නාතික්කමේය. අනුන්ගේ ස්ත්‍රීන් කරා යන්න එපා. අනුන්ට ඇති පුරුෂයන් කරා යන්න එපා. තමන්ට ඇති ස්ත්‍රී පුරුෂයන් එක සමග ජීවත් වුණාට නරකාදී යන්නේ නැහැ. ඒකෙන් කිව්වේ ඒකයි බුදුහාරු. විනාශවන්නේ නැහැ. ඔහුටත් පුළුවන් නිවන් දකින්නට. අර බලන්න ඉසිදත්ත සකදාගෙන පරිටපත් වුණා. දැන් බව බුදුහාරාංගේ ධර්මය අහලා විවාහ විච්ඡය විසාකා උපාසකාව කවුරුත් දන්නවා අපි බොහොම මතක තියෙන චරිතය. විවාහ වෙනකොට සෝවාන් ඵලයටපත් වෙලා. ආර්ය ශ්‍රාවිකාව. දරුවා 21ක් හම්බුනා කියලා බණ පොතේ කියන. දරුවා 21 දෙනෙක්. බ්‍රහ්මචාරී ජීවිතය නෙමෙයි. ඒක අබ්‍රහ්මචාර ජීවිතය. බ්‍රහ්මචාර ජීවිතය වුණා නම් විසාකාව යන්න ඕනේ මිනිසස් නැත. මිනිසස් නැත කියන්නේ. ඉහි ජීවිතය ගත කර. හැබැයි ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඒකත්. එක්තරා ප්‍රමාණයකට ඒ බලන් සුද්ධෝදන රජුරෝ අනේපිසිකානෝ විසාකාදී ඒ කාලේ හිටපු ඒ උත්තමාවන් උත්තමයන් හැමදෙනාම අබ්‍රහ්මචාරී ජීවිතේ ගත කරලා පින් කරලා ගුණවත් වෙද මාර්ගඵල ලබා ගත්තා. සමහර සෝවාන් ඵලයටපත් වුණා, සමහර සකදාගාමී වුණා, සමහර අනාගාමී වුණා. දැන් සුද්ධෝදන රජු අන්තිම අනාගාමී වුණා. බුදුහාරන්ගේ බණ අහලා. අනාගාමී. හැබැයි රහත් වුණා නම් මහාන වෙන්නට ඕන. දැන් බුදුහාරෙන් බණහාර යමෙකු රහත් වුණොත් පිරිවේක් නම් භික්ෂුවක් වෙනවා කාන්තාවක් නම් භික්ෂුණියක් වෙනවා. ඒ කියන්නේ ගිහි ගෙදර ඉන්නේ නැහැ. ඉතින් බුදුහාර මේ ගාථාන් පැහැදිලි ඒකයි අසම්බුනන්තෝ පන බ්‍රහ්මචර්යං පරස්සදාරා නාතික. මේ ආවශ්‍ය වැඩෙනවා. දැන් මම මේ කියාගෙන ආවශ්‍ය වැඩෙන කරුණ නෙමෙයි. ඉතින් මේ කවුරු හරි ගිහි පුද්ගලයෙක් බ්‍රහ්මචාරී වූයේ නැහැ අබ්‍රහ්මචාරීව ජීවත් වෙනවා ඒක අවශ්‍ය පිළිහිමට හේතුවක් වන්නේ නැහැ ඒ ගිහියා පැවිද්දා නම් Brahmachari වන්නට ඕන. ඒක බෙහෙද ඇති කර මතක් කරගන්නට. ගිහියට අසම් අබ්‍රහ්මචාරී වන්න පුළුවන්. ඒක වරදක් නෑ. නමුත් භික්ෂුන් වහන්සේ බ්‍රහ්මචාරීවමයි. භික්ෂුත්වයට පත් වන යම් දවසකද එදා ඉඳලම ඔහු බ්‍රහ්මචාරී. ශාසන බ්‍රහ්මචර්යාව. එතන බ්‍රහ්මචර්යා ශාද්ධව ඵලං අරහත් ඵලං. ඒ ශාසනික බ්‍රහ්මචාරයේ අග්‍ර ඵලය තමයි අරහත් ඵලය. යම් භික්ෂුවක් පැවිදුණෙන් පස්සේ උපසම්පදාවෙන් පස්සේ තමන්ගේ බ්‍රහ්මචාරී ජීවිතේ විනාශ කරගත්තොත් බුදුහාම දේශනා කළ හරියට ඒක මිනිහුගේ බෙල්ල කපලම වගේ මිනිහුගේ බෙල්ල කපුවා මේක හා කරන්න බෑ මොන විශේෂඥ වෛද්‍යවරු බෙල්ලක් හා කරන්න බෑ ඇඟිල්ලක් කැපුණාම ඕක හා කරන්න පුළුවන් බෙල්ල සම්පූර්ණයෙන් කැපුවොත් එහෙම බෙල්ල හා කරපු ප්‍රවෘත්තියක් අපිට තාම මහන්න ලැබෙන්නේ නැහැ කරන්න බෑ ඒක බුදුහාඳුරන් වහන්සේ දේශනා කරපු මේ කරුණු ගැන හිතලා ජීවිතය සකස් කරගත්තොත් අපි හැමදෙනාටම මෙලෝ ජීවිතයත් වාසනාවන්ත කරගෙන පරලෝ ජීවිතයත් වාසනාවන්ත කරගෙන අවසානයේදී උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව ලැබෙනවා ඒකාන්ත එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් කවුරුත් එක සාදු කියන්නේ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා පංචිල සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් පින් අනුමෝදන් කිරීමෙන් ආදී ਸਰවප්‍රකාර දෙකටගත් සකල කුසල ධර්මගේ වාසනා බලයේ ශක්තිය තුකටගෙන අප සෑම දිනාටම උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ තෙලවල ශ්‍රී ස්වර්ණමාලී මහා විහාරාධිපති ශ්‍රී දේවානන්ද ධම්මකුසල වංශාලංකාර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය චන්දකීර්ති ශ්‍රී ශාස්ත්‍රවේදී මහෝපාද්‍ය අග්ගමහා පඬිත අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය අම්බලංගොඩ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ